සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුමන්තෝ සග්ග මොක්ඛදං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 සතිපට්ඨාන දේශනා වන්හි අද දිනට નિયમિતව තියෙන්නේ අපට පැහැදිලි කරගන්නට කායානුපස්සනාවේ ආනාපාන සති කාණ්ඩයේ දෙවැනි කොටස අපි පසුගිය මාසේ කතා කළා කායානුපස්සනාවේ පළවෙනි කොටස තමයි ආනාපාන සතිය ඒ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් පැහැදිලි. අපි එතනදී සිහිපත් කළා ඒ 16 ආකාරයකින් දක්වන්නේ ඇයිද? පළමු කරුණු හතර ආනාපාන සතියේ කායානුපස්සනාව හැටියටයි දේශනා දෙවන කරුණු හතර ආනාපාන සතියේ වේදනානුපස්සනාව හැටියටයි දක්වන්නේ. තුන්වෙනි කරුණු හතර ආනාපාන සතියේ චිත්තානුපස්සනාව හැටියට දක්වන්නේ හතරවෙනි කරුණු හතර ආනාපාන සතියේ ධම්මානුපස්සනාව හැටියටයි දක්වන්නේ. එතකොට ආනාපාන සතිය කියලා ගත්තාම ඒක කායානුපස්සනාවටයි ඇතුළත් වෙන්නේ. එතකොට කායානුපස්සනා කර්මස්ථානයේ පාදක කොටගෙන ඒ කර්මස්ථානයේ පිහිටා සිටමින් නැවත කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් මේ සතර සතිපට්ඨානයම ප්‍රගුණ කරන ආකාරයක් සතිපට්ඨාන එහෙම නැත්නම් ආනාපාන සතිය පාදක කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි නිතරම සිහිපත් කළා ආනාපාන සති කමඨහන අපට සමත කර්මස්ථානයක් හැටියටත් පුහුණු කරන්න පුළුවන් විදර්ශනා කර්මස්ථානයක් හැටියටත් පුහුණු කරන්න පුළුවන් සමත කර්මස්ථානයක් හැටියට පුහුණු කිරීමේදී තමයි ආස්වාස ප්‍රස්වාසයේ එක් ස්ථානයක එහෙම නැත්නම් අපට දැනෙන එක් ස්වરૂපයක් පමණක් අරමුණු කරමින් ඒ ආකාරයෙන්ම නැවත නැවත සිහිය පවත්වන්නට උත්සාහ කරන්නේ එතකොට එහි සිහිය දියුණු වෙනවා වගේම ඒකාග්‍රතාවය මුල් කොටගෙනයි සිහිය පවත්වන්නේ. එහිදී අපි උදාහරණයක් හැටියට සිහිපත් කළා හරියට අර විදුලි පන්දමක ඒ කියන්නේ ටෝච් එක අපිට ආලෝකය කුඩා කරලා කුඩා කරලා එක තැනකට යොමු කරන්න ඉලක්කගත කරන්න. එහෙම ඉලක්කගත කරාම සම්පූර්ණ ආලෝකය එක තැනකට ඒකාග්‍ර වෙනවා. එතකොට එතන විතරයි ප්‍රකට වෙන්නේ. ඊළඟට අපට ඒ විදුලි පන්දමේ ආලෝකය පුළුල් කරලා පුළුල් කරලා විහිදවලා හාත්පස පෙනෙන හැටියට ඕනම් විහිදවන්නටත් පුළුවන්. එහෙම විහිදෙව්වන් පස්සේ ආලෝකය සමස්තය පුරා විහිදී යනවා එක්තරා කෝණයක. එතකොට ඒ විහිදී යන සමස්තය අපට පැහැදිලිව පෙනෙන්නට ගන්නවා. විදර්ශනාවේදී අපි සිහිය පුහුණු කරනවා අර විදිහට ප්‍රඥාව මූලික කොටගෙන. තොර ප්‍රඥාව අවදි වෙන්නට තිබිය යුතු එක්තරා ගුණයක් තමයි හාත්පස පැහැදිලිව ප්‍රකට වෙන්නට ඕන. හාත්පස පැහැදිලි වෙන්නේ මොකටද? එතකොට තමයි යම්කිසි ධර්මතාවයන් අතර තියෙන හේතුඵල සම්බන්ධතාවය අපිට පැහැදිලි වෙන්නේ. විදර්ශනා ප්‍රඥාවෙන් අපි දැකිය යුතු එක් කාරණයක් තමයි ඒ සංස්කාර ධර්මයන්ගේ අන්‍යෝන්‍ය හේතුඵල භාවය. කවර හේතු ප්‍රත්‍යයෙන්ද මේක ගොඩ නැගෙන්නේ කියන. එතකොට මේ ගොඩනැගෙන හේතු ප්‍රත්‍යයන් පැහැදිලි කරගන්නට නම් එක තැනක අවධානය පවත්වලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට අදාළ හාත්පස අපට වැටහෙන්නට ඕන. එතකොට සිහිය තියෙන්න ඕන. සිහියෙන් තමයි අවධානය යොමු කරන්නේ. නමුත් අර හාත්පස තුලුල්ව දකිනකොට තමයි අන්තර් සම්බන්ධතාවයන් හේතුඵල භාවය අපිට පැහැදිලි ඊළඟට එහෙම පුළුල්ව බලනකොට තමයි එක් එක් සංස්කාර ධර්මයන් ඉපදිලා නිරුද්ධ වෙන ආකාරය. ඒ නිරුද්ධ වෙනකොට තවත් ධර්මයක් ජනිත වෙන ආකාරය. එතකොට මේ උදය වය ඒ උදය වය භාවයටපත් වෙනවා විනා මෙතන ස්ථාවර ධර්මයක් පවතින්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් අනාත්මයි. එතකොට මේ පුළුල් දර්ශනය අපට මතුවෙන්නට නම් එක කරුණක් පමණක් නෙමෙයි ඒහා සම්බන්ධ සමස්තය පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. එතකොට ඊළඟට චතුරාර්ය සත්‍ය දුක දුකෙහි හේතුව ඒ හේතුව වෙනස් කිරීම ඒ සඳහා මඟ. එතකොට මේ සමස්තය අපට පෙනෙන්නට නම් පුළුල් විදිහට අපි ඒ දිහා බලන්න. ඒ නිසා විදර්ශනාවේදී කරන්නේ සිහිය පිහිටවනවා. හැබැයි ඒ සිහිය පිහිටවන්නේ ප්‍රඥාව උපදින්නට පසුබිම සැකසෙන විදිහටයි. ඒ කියන්නේ හාත්පස පෙනෙන විදිහට, දැනෙන විදිහට, ප්‍රකට වෙන විදිහටයි සිහිය මෙහෙවන්නේ. එතකොට අන්න ඒ විදිහට සිහිය මෙහෙවන විදිහ තමයි මේ ආනාපාන සතිය මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රයේ දක්වන ආනාපාන සති කර්මස්ථානය සමත කර්මස්ථානයක් හැටියටද විදර්ශනා කර්මස්ථානයක් හැටියටද එතකොට පැහැදිලි කරලා තියෙන්නේ. විදර්ශනා කර්මස්ථානයක් හැටියට. ඇයි අපි එහෙම කියන්නේ? පුළුල් විදිහට සතර සතිපට්ඨාණයම වැඩෙන විදිහට ඒහා සම්බන්ධ අවශේෂ සාධක මනවින් ප්‍රකට වෙන විදිහටයි අපේ අවධානය මෙහෙවන්නට බුදුරජාණන් වහන්සේෙහිදී මඟ දැන් මෙහෙම කියනකොට අපිට සමහර කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. දැන් චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කර ගැනීමේදී අපි උත්සාහ කරන්නේ අවශේෂ කරුණු වලට අවධානය යොමු නොකොට එක් කරුණක් එක් ආකාරයකින් පමණක් දකින්නට. එක් කරුණක් විතරක් නෙමෙයි ඒ කාරණයක් එක් ආකාරයකින් දකින්න. මීට ඉහතදී අපි සමාධිය ගැන පැහැදිලි කරනකොට ඒ ගැන යම් ප්‍රමාණයකට විස්තර කළා. ඒ කියන්නේ දැන් අපිට පුද්ගලයෙක් දිහා බලනකොට නැවත නැවත ඒ පුද්ගලයා දිහා බලන්න පුළුවන්. හැබැයි බලද්දී ඕනනම් මේ පුද්ගලයාගේ වර්ණය අරමුණු කරන්න පුළුවන් එක් සිතකින්. సంతාණය කියන්නේ හැඩය අරමුණු කරන්න පුළුවන් තව සිතකින්. මුහුණ අරමුණු කරන්න පුළුවන් තව සිතකින්. කෙස් අරමුණු කරන්න පුළුවන් තව සිතකින්. ඇස් අරමුණු කරන්න පුළුවන් තව සිතකින්. එතකොට එකම පුද්ගලයා දිහා බලාගෙන හිටියට ඒ සිත් වලින් අරමුණු කරන්න වෙන වෙන කරුණු. එතකොට එතන ඒකාග්‍රතාවයක් නැහැ. අපට සමස්ත ආරම්මණය එකක් වගේ පේනවා. එකක් වගේ පෙනුනට ඒ එකෙහිම අණු කොටස් වශයෙන් වෙන වෙන කරුණු ගැනයි අවධානය යොමු කරලා තියෙන්නේ. එතකොට එතන ඒකාග්‍රතාවය නෑ. ඒකාග්‍රතාවය කියන්නේ එකම අරමුණ එකම ස්වરૂපේ. ඒ කියන්නේ දැන් ඒකාග්‍රතාව කියන ගුණය හැම සිතකම පවතිනවනේ. ඒක සම්බචිත්ත සාධාරණ චෛතසිකයක්. එතකොට ඒ නිසා කුසල් අකුසල් විපාක ක්‍රියා හැම සිතකටම සාධාරණයි ඒකාගතයි. ඇයි ඒකාගතතාවය හැම සිතකම තිබිය යුත්තේ? සෑම සිතකින්ම කෙරෙන කාර්යයක් තමයි අරමුණ ගැනීම. අරමුණු ගන්නේ නැතුව සිතට ජනිත වෙන්නට බෑ. අරමුණ ගන්නකොට අරමුණෙහි ගත හැකි ස්වરૂප ගොඩක් තියෙනවා. දැන් මේ මේසෙ උඩ තියෙන මල් පෝච්චිය අර පැත්තේ ඉන්න අය බලනකොට එක විදිහකට මේ පැත්තේ ඉන්න අය බලනකොට තව විදිහකට මට පේන්නේ තව විදිහකට මේ ස්වාමීන් වහන්සේලාට පේන්නේ තව විදිහකට අර මෑණිවරුන්ට පේන්නේ තව විදිහකට එකම මල් පෝච්ච හැබැයි අපි ඉන්න කෝණය අනුව වෙනස් වෙනස් හැඩතල වලින් පේනවා එහෙනම් මේ මල් පෝච්ච අපිට දකින්න පුළුවන් රටාවන් දහස් ගණනක් ලක්ෂ ගණනක් අසංඛ්‍ය ගණනක් ඕන නම් අපිට ওই විදිහට ප්‍රවේද කරලා හඳුනා ගන්න පුළුවන් දැන් එක සිතකින් ඔය අසංඛ්‍ය ස්වરૂපයෙන්ම ගන්න බෑ මේක. එක සිතකින් ගන්න පුළුවන් එක් ස්වરૂපයකින් පමණයි. අන්නේ එක් ස්වરૂපයකින් ඒ සිතට අරමුණ ගන්නට උදව් කරන ගුණය තමයි ඒකාග්‍රතා චෛතසිකය. නමුත් දැන් ගැටලුව තියෙන්නේ ඒ සිත ඇති වෙලා නිරුද්ධ වෙනවනේ වහාම ඊළඟට වෙන සිතක් නිජනිත වෙන්නේ. ඒ ඒ දෙවනුව හට ගන්න ඊළඟ සිතෙන් මේක වෙනස් ස්වરૂපයකින් අරමුණු කරන්න පුළුවන්. එතකොට දියුණු කරන ලද ඒකාග්‍රතාවය හේවත් සමාධිය කියලා අපි හඳුන්වන්නේ අර එක් එක් සිතකින් එක් ආකාරයකින් ගන්න පුළුවන් ගතිය ආවේනික ගුණයක් හැටියට පවතිනවා අපි ඒක දියුණු කරනවා ඊළඟට ඇති වෙන සිතෙනුත් ඒ ආකාරයෙන්ම ගන්න ඊළඟට ඇති වෙන සිතෙනුත් ඒ ආකාරයෙන්ම ගන්න අන්න පුහුණු කළාම තමයි දියුණු කරන ලද ඒකාග්‍රතාවය ඒක තමයි සමාධිය කියලා හඳුන්වන්නේ දැන් අපට ඒක උපකාර වෙනවා අරමුණක ස්වභාවය තේරුම් ගන්නට. හැබැයි ඒ අරමුණෙහි හාත්පස ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට අපි ඒ කරුණ ගැන අවධානය යොමු කරනවා වගේම අපිට ඒහා බැඳුණු අවශේෂ කරුණු ගැනත් අවධානය යොමු කරන්නට පුළුවන් වෙනවා. අන්න එහෙම අවධානය දියුණු කරලා අවධානය තියුණු කරලා ඊට පස්සේ පුළුල් කළාම තමයි අපිට ඒ සමස්තය වැටහෙන්නට ගන්න. එතකොට අපට එක් සිහිය අවශ්‍යයි මූලික. ඒකාග්‍රතාවයත් අවශ්‍යයි. හැබැයි ඒ ඒකාග්‍රතාවය සමාධිය කියන තැනට පුහුණු කරන රටාව වෙනයි. ඊට පස්සේ ඒ රටාවත් අපට වැදගත් වෙනවා. ඒකත් පුහුණු කරන්න ඕන. පුහුණු කරගෙන ඊට පස්සේ අපි විදර්ශනා කියන මට්ටමින් ඒකාග්‍රතාවය තියාගෙනම අපි අපේ අවධානය පුළුල් කරනවා. ඒහා බැඳුණු අවශේෂ සාධක හඳුනා එතකොට දැන් මේ ආනාපාන සතිය පිළිබඳව දක්වනකොට අපිට ওই කාරණේ හොඳට පැහැදිලි වෙනවා. දැන් ආනාපාන සතියේ කායානුපස්සනාව කොටසයි අපි පසුගිය මාසේ කතා කළේ. ඒක කායානුපස්සනාවේම කායානුපස්සනාව. ඒ නිසා අපිට ඒකේ ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද කායානුපස්සනාව ඇතුළෙම කායානුපස්සනාව මෙනෙහි කරන හැටි. එතකොට ඒ ඒ කාරණා ටික දැක්වේ කොහොමද? දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති ඊළඟට රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති ඊළඟට සබ්බකාය පටිසංවේදී ඊළඟට පස්සම් භයං කාය සංඛාර ඔය හතර තමයි කායානුපස්සනා හැටියට පැහැදිලි දීගං වා කියලා කියන්නේ ඒ හුස්ම රැල්ලේ දිග් බව දීර්ඝ වශයෙන් හුස්ම ගන්න. එතකොට ඒකේ ඒ යම්කිසි අපිට භෞතිකව අරමුණු කරන්නට පුළුවන් ස්වરૂපයක්. ඇයි අපි ඒකට භෞතිකව කියන්නේ? භූත රූපයන්ගේ ස්වરૂපය. භූත රූප කියන්නේ මොනවටද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතරට කියනවා භූත රූප කියලා. මහා භූත. මහා භූත කියලා කියන්නේ මේ ස්කන්ධ වශයෙන් ලොකු ලොකුවට ගොඩ ගැහෙන, ගොඩ නැගෙන, ඉන්ද්‍රයන්ට ගෝචර වෙන, අරමුණු කරන්නට පහසු ස්වરૂපයෙන් ඒවා ස්කන්ධ හැටියට රාශි වෙනවා. ඒ රාශි වෙන නිසා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර භූත කියලා හඳුන්වනවා. මහා භූත. මේ මහා භූතයන්ගෙන් සැකසුණු දේ භෞතික. එතකොට වායෝ ධාතුව භෞතිකයි. ඇයි වායෝ නැමැති භූත රූපේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ භෞතික රූපේ ක්‍රියාකාරීත්වය අපි අවධානයට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ කායානුපස්සන. කායානුපස්සනාව මොකද තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ වෙන දැන් මෙනෙහි කරන්නේ. එතකොට තමන්ගේ පංචස්කන්ධේ කොටසක්නේ මේ රූපකය කොටසක්නේ ආස්වාස ප්‍රස්වාසය රූපකය පවත්වන මූල ධර්මයනේ ආස්වාස ප්‍රස්වාසය ඒ නිසානේ කාය සංඛාර හැටියට හඳුන්වන්නේ. එතකොට කය ගැන වගේම කාය සංස්කාරය ගැන අවධානය යොමු කිරීම කායानुපස්සනාවමයි. එතකොට එහි දික් බව, කෙටි බව, හුස්ම ගන්නකොට හෝ පිට කරනකොට තියෙන දික් බව, කෙටි බව මෙනෙහි කරනවා කියන්නේම එතකොට අපි සිත ගැන නෙමෙයි අවධානය යොමු කරලා අපි එහි වේදනාව ගැන නෙමෙයි අවධානය කරලා තියෙන්නේ. එහි පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ගැන හෝ ධර්මතා ගැන නෙමෙයි අවධානය යොමු කරලා තියෙන්නේ. අර කායික ස්වરૂපය ගැන. ඒ නිසා ඒ ආනාපාන සතියේ කායානුපස්සන. ඊළඟට එහිම ඊළඟ කොටස් දෙක සබ්බකාය පටිසංවේදී. සබ්බකාය කියලා කියන්නේ සමස්ත ආස්වාස ප්‍රස්වාස කය. සමස්ත ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාව. ඒ වායෝ ධාතුව සමස්තයක් හැටියට අපි සංවේදීව ස්පර්ශ කරමින් ආනාපාන සතිය වඩනවා. එතකොට එතනත් ඒ භෞතික ස්වરૂපය තමයි අපි අවධානයට ගන්න. ඊළඟට පස්සම් භයං කාය සංඛාරං. එතකොට කාය සංස්කාරය සංසිඳවනවා. සංසිඳවමින් සංසිඳනවා කියලා ටිකෙන් ටික ටිකෙන් ටික අපිට දැනෙනවානේ ඒක රළු ගතිය අඩු වෙනවා. එතකොට රළු බව හෝ එහි පවතින රළු බව අඩුවීම කියන එකත් ඒ භෞතික ස්වરૂපයේ යම්කිසි එක්තරා ගුණයක්. භෞතික භවෙහිම එක්තරා ගුණයක් එතන තියෙනවා. එතකොට ඒකත් අර කායानुපස්සනා කියන තැනටම තමයි යන්නේ. එතකොට ඔන්න ඔය දීගං රස්සං ඊළඟට පස්සම්භයං ඊළඟට සබ්බකාය පටිසංවේදී කියන මේ කරුණු හතර ආනාපාන සතියේ මුලින්ම දැක්වෙන කාරණා හතර ඒ කරුණු හතර දක්වන්නේ ආනාපාන සතියේ කායanusasන. අපි පසුගිය මාසේ කතා කළේ ඒක. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඊළඟ කරුණු හතර. ඒ කොහොමද? පීති පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. ඊළඟට චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති ඊළඟට පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති පස්ස සිස්සාම ඔය කරුණු හතර පැහැදිලිව දක්වන්නේ ආස්වාස ප්‍රස්වාසයේ පාදක කොටගෙන ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි අවධානය පවත්වාගෙන ඒ ආස්වාස ප්‍රස්වාසයේහි පවතින වේදනා ලක්ෂණයත් සූක්ෂම විදිහට අරමුණු කරන ආකාරයෙන් තමයි මේ දෙවැනි කොටස දේශනා. එතකොට අපි අපේ අවධානය පිහිටුවාගෙන ඉන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැනමයි. ඒයින් බැහැර වෙන්නේ නැහැ. හැබැයි ආස්වාස ප්‍රස්වාසයේ හුදු අර භෞතික ස්වરૂපයෙන් ඔබට ගිහිල්ලා එහි දැනෙන ස්වභාවය, එහි විඳින ස්වභාවය එහි වේදනා ලක්ෂණය තවදානෙ යොමු කරා. දැන් එතකොට බලන්නකෝ අපට අර මල් පෝච්චිය දිහා බැලුවා වගේ ආස්වාස ප්‍රසවාසය දිහා බලන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මල් පෝච්චිය එක පැත්තකින් බලනකොට එක විදිහකට වෙනවා අනිත් පැත්තෙන් බලනකොට අනිත් විදිහෙන් පේනවා. ඒ දර්ශන මාත්‍රයේම විවිධ වෙනස්කම් තියෙනවා. ඒ වගේ අපට ආස්වාස ප්‍රස්වාසය කියන කමඨහන ගත්තන් පස්සේ ඒ මූල කර්මස්ථානයේ සිත පිහිටවන්න පුළුවන් එහිම භෞතික ස්වરૂපයන් විශ්ලේෂණය කරන විදිහට ඊළඟට ආනාපාන සතියම අපට පාදක කොටගෙන එහිම අවධානය යොදවන්නට පුළුවන් එහි වේදනා ලක්ෂණය ප්‍රකට වෙන හැටියට ඊළඟට අපට ඒ ආස්වාස ප්‍රස්වාසය කෙරෙහිම අවධානය යොමු කරන්නට පුළුවන් එහි චිත්ත ස්වરૂපය ප්‍රකට වෙන විදිහට. ඒ කියන්නේ ආනාපාන සතිය මෙනෙහි කරන්නා වූ අවධානයට ගන්නා වූ සිතේ ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් විදිහ. ඊළඟට අපට ආනාපාන සතිය මෙනෙහි කරන්නට පුළුවන් එහි ක්‍රියාත්මක වෙන ධර්ම ස්වરૂපයන් විග්‍රහ කරගන්නට අවධානය යොමු කරන්න. එතකොට ඒ නිසා තමයි ආනාපාන සතිය කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හැටියට සතර ආකාරයකින් බෙදී යන්නේ. එතකොට අද අපට තියෙන්නේ එහි දෙවනි, තුන්වෙනි, හතරවෙනි කොටස් ටික වේදනානුපස්සන හැටියට කොහොමද වඩන්නේ? චිත්තානුපස්සන හැටියට කොහොමද වඩන්නේ? ධම්මානුපස්සන හැටියට කොහොමද? දැන් ඔය අපි දැන් සිහිපත් කළේ එය වේදනානුපස්සන හැටියට වඩන ක්‍රමය පැහැදිලි කරන සතිපට්ඨාන සූත්‍රයේ දක්වන කාරණා හතර. මොනවද කාරණා හතර? පළවෙනි එක තමයි පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. අස්ස සිස්සාමීති කියන්නේ ආස්වාස කරනවා, පස්ස සිස්සාමීති කියන්නේ ප්‍රස්වාස කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස දෙකේදීම ආස්වාස ප්‍රස්වාස වශයෙන් ඇතුල් වෙන පිට වෙන වායෝ ධාතුව පිළිබඳව අපේ අවධානය තියනවා ඒ තියාගන්නා අතරතුරම ඒ නිසා හටගන්නා ප්‍රීතිය නැමැති වේදනා චෛතසිකයත් දකිමින් ආස්වාස ප්‍රසවාස. ඒතර ප්‍රීති කියන්නේ මොකක්ද? වේදනාව, ඒ වේදනාවේ මානසික ස්වરૂපය. වේදනාවේ මානසික ස්වરૂපය තමයි සෝමනස්ස හෝ පීති කියන වචන වලින් හඳුන්වන්නේ. සෝමනස්ස කියලා කියන්නේ තේ මනසේ ඇතිවන සතුටු ස්වરૂපය. එතකොට ප්‍රීති කියලා කියන්නේ ඒ මනසේ ඇතිවෙන සතුටු ස්වરૂපය. එතකොට ඒ සතුට, ප්‍රීතිය, සෝමනස්සය එක්තරා විඳීමක්. ඒ ඒ වේදනා චෛතසිකයට එය වැටහෙන විදිහ විඥානයේහි පහළ වෙන්නා වූ වේදනා චෛතසිකයෙන් ඒ විඳීම ද වේදනා කියලා කියන්නේ අරමුණු රසය විඳ ගන්නවා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කරගෙන යනකොට එහි යම් යම් සංසිඳීම් සුවදායක තත්වයන් සැහැල්ලු තත්වයන් පහසු තත්වයන් එනකොට අපේ සිතට සොම්නසක් ඇති වෙනවා ප්‍රීතියක් ඇති වෙනවා එතකොට අන්නේ සිතේ හටගන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පදනම් කොටගෙන එහි සිත එකඟ වෙනකොට ඒ ගැන අපේ සිහිය දියුණු වෙනකොට ඒහා සම්බන්ධව ඒ සංප්‍රයුක්තව ඇතිවෙන සෝමනස්ස වේදනාව තමයි මේ පීති පටිසංවේද. දැන් පින්නතුනේ මේක ටිකක් සංකීර්ණයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ සංකීර්ණ බව අපි තේරුම් ගන්නේ නැතිව අපට විදර්ශනාවක් කරන්න බෑ. ඒ සංකීර්ණ බව තේරුම් ගන්නේ නැතුව අපට හේතුඵල ධර්මය ඊළඟට සූවිසි ප්‍රත්‍ය මේවා තේරුම් ගන්නට බෑ. මේ සංකීර්ණ බව තේරුම් ගන්නේ නැතිව අපට මෙහි සත්වයක් පුද්ගලයක් ආත්මයක් නැහැ කියන සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. මොකද මේ සංකීර්ණත්වය ඒක ධනව අරගෙන තමයි අපේ සත්ව පුද්ගල සංඥාවෙන් දකින්නේ. ඒ සත්ව පුද්ගල සංඥාව බෙඳින්න නම් මෙතන මේ එකක් නෙමේ මෙතන සමස්ත ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ කියන එක දකින්නට. ඉතින් ඒක බෙදලා බෙදලා බලනකොට ඊටම සූක්ෂමයි. ඊළඟට වැදගත්ම කාරණේ තමයි අපිට බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට ඕන කෙලස් ප්‍රහාණය කරන්නට නම් දැන් ඊයේත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව කරනකොට එක නෝනා මහත්මියක් ඇහුවා අපි ඔය තරම්ම සංකීර්ණ විදිහට ඔය අධ්‍යයනය කරන්න ඕනද මේ සෝවාන් වෙන්න අවශ්‍ය මූලික ටික කරගත්තහම මදිද සෝවන් වෙන්න අවශ්‍ය මූලික ටික කරගත්තාම ඇති. හැබැයි ඒ ටික කරන්න ගියාම අපිට සංකීර්ණ බව තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තේ නැත්නම් එතනට යන්න බෑ. ඒ යන්න බැරි වෙන නිසා තමයි අපි අර සක්කාය දිට්ඨිය තුල එල්බගෙන ඉන්නේ. ඉතින් දැනට අපිට ඒවා විශ්ේ වෙන්නේ නැතිනම් ටික ටික අපි උත්සාහ කරන්නට ඕනේ එතනට ප්‍රඥාව පුළුල් කරන්න. එතකොට ඒක බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී අත්‍යවශ්‍යයි කියලා අපි සිහිපත් කළේ ඇයි? නිකම්ම සතිය වැඩුවට බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ නැහැ. බෝධිපාක්ෂික කියලා කියන්නේ බෝධි කිව්වේ අවබෝධයනේ. නිවන. ඒ කියන්නේ සම්මා සම්බෝධි, පච්චේක බෝධි, ශ්‍රාවක බෝධි. ඔය තුන තමයි බෝධි කියන්නේ අවබෝධය ලබන අවස්ථා තුන. ඒ අවබෝධය ලැබීම සඳහා පක්ෂපාත වෙන, ඒ දිශාවට ගමන් කරන, ඒ දිශාවට චිත්තචෛසිකයන් හසුරුවන ධර්මය තමයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. සිහිය බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙන්නේ තවත් ගුණාංග රාශියකින් ඒක සමන්විත වුණොත් විතරයි. එහෙම නැති සිහිය නිවනට උදව් වෙන්නේ බුදුවරයෙක් නැති කාලවලත් භාවනා කරන යෝගීන් සිහිය දියුණු කරනවා. දියුණු කරගෙන ප්‍රථම ධානය, ද්විතීයික ධාන ආදී රූපාවචර ධාන ලබනවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී අරුපඥාන ලබනවා අභිඥා ලබනවා හැබැයි ඒගොල්ලෝ සම්මා සම්බෝධි පච්චේක බෝධි ශ්‍රාවක බෝධි කියන අවබෝධයට යන්නේ නැහැ. ඇයි ඒ අවබෝධයට යන්නේ නැත්තේ? ඒ අයගේ සිහිය දියුණු කිරීම අවබෝධය සඳහා සහාය වෙන ආකාරයෙන් නෙවෙයි පුහුණු කරලා තියෙන්නේ ධානයට අභිඥාවට සහාය වෙන ස්වරූපයෙන් පමණයි. එහෙමනම් ඒ ඒ අවබෝධයට උදව් වෙන ආකාරයෙන් සිහිය පුහුණු කරන්නේ කොහොමද? අපි පෙර දිනකත් සිහිපත් කළා. එය කරුණු හතරකින් සංයෝග වෙන්නට ඕන. මොනවද කාරණා හතර? විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, වස්සග්ග පරිමාණ. සිහිය පුහුණු කරන්න ඕන විවේක නිස්ෘතව. ඒ කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කිව්වේ කයට වැඩ අඩු බව. කායික වශයෙන් සංසිඳුවා ගන්නට සැහැල්ලු කර ගන්නට සංකීර්ණ නොවන්නට පහසුවෙන් පවත්වා ගන්නට අවශ්‍ය පසුබිම තමයි කාය විවේකය. වැඩ අඩු බව කියලා අපි සරල විදිහට හඳුන්වා ගන්නවා. හැබැයි වැඩ අඩු බව කුමක් සඳහාද? නීවරණ දියුණු කරන්නට නෙමෙයි. ඒ වැඩ අඩු කරගන්නේ තීන මිද්දෙන් ඔජ්ජල් වෙන්නට නෙමෙයි. ඒ වැඩ අඩු කරගන්නේ කාමච්ඡන්දයට විසිසේ සමවදින්නට නෙමෙයි. ඒ වැඩ අඩු කරගන්නේ ව්‍යාපාදයට සමවදින්නට නෙමෙයි. උදාසීන වෙන්නට නෙමෙයි. අපි වැඩ අඩු කරගත යුත්තේ කුමක් සඳහාද? නීවරණ ධර්ම දුරු කිරීම සඳහා. ඒ කියන්නේ චිත්ත විවේකයේ සඳහා. නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවා ගන්නේ කුමකටද? උපදි විවේකයේ හෙවත් කෙලස් පහාණය කිරීම සඳහා. කෙලස් ප්‍රහාණයට යොමු නැති චිත්ත විවේකය අර යෝගීන්ගේ ධාන අභිඥා උපදවන්නට පමණයි උදව් වෙන්නේ. ඒගොල්ලෝ චිත්ත විවේකයෙන් නැවතිලා කාය විවේකයේ උපදවාගෙන චිත්ත විවේකයේ උපදවාගෙන මේ උපදි විවේකයේ සඳහායි මේ ප්‍රයත්නය කියන දැක්ම නැහැ. ඒ අර්ථය ඔළුවේ නැහැ. දැන් අපි මේ එන ගමනුත් කතා කර කර ආවේ අපි යමක් කරනකොට එහි අර්ථය අපට නිතර සිහි වෙන්නට ඕන. අර්ථය සිහි වෙන්නේ නැතිනම් අපි යමක් කරගෙන කරගෙන යනවා. ඒක වෙන වෙන පාරවල් වල යනවා. වෙන පැතිවලට යනවා. දැන් ලෝකයේ දියුණුව කියන එක සංවර්ධනය කියන එක සීග්‍රයෙන් වර්ධනය වෙනවා. හැබැයි අර්ථයෙන් ගිලිහිලා. මොකක්ද අර්ථය? මේ මනුස්ස කියන අපි මොකටද මේ ලෝකෙට ආවේ? අන්තිමට මේ ඔක්කොම දියුණු කරන්නේ කුමක් සඳහාද? ගුණධම් වඩන්නටයි යථාභෝධය ලබන්නේ. ඒතර ගුණධම් වැඩෙන්නේ නැත්නම් යථාභෝධය ලැබෙන්නේ නැත්නම් ඒ යථාබෝධය කියන තැනින් අපි බොහෝ දුරස් වෙනවා නම් ಗುಣධම් කියන තැනින් අපි පිරිහෙනවා නම් අන්තිමට ඒ සංවර්ධනය මොන දිශාවටද ගිහින් තියෙන්නේ මූලික පරමාර්ථයෙන් බැහැරට අන්න ඒ වගේ අපි පුහුණු කරන අපේ හැකියාවන් අපේ ගුණයන් මානසික ගුණාංග අපි දියුණු කරන දිශාව මොකක්ද කියලා හරියට අපිට පැහැදිලි වෙන්නට ඕන ඉලක්කයක් තියෙන්න ඕන දැක්මක් තියෙන්න ඕන එහෙම නැතුව දිනු කරන ගුණය දිනු වෙන්නේ නැහැ. ඇයි ඒකට දිශාවක් නැහැනේ. දිශාගත කළොත් තමයි ඒ ඔස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන්. දැන් අපිට වාහනයක් ගත්තාම හැම පාරකම එකවර යන්නට බෑනේ. ඒ යන්නට මම මෙන්න මේ පැත්තටයි මේ පාරේ යන්නේ කියලා අපි පැහැදිලිව ඉලක්ක කරගන්න. ඉලක්ක කරගත්තාම ඒ දිශාවටයි යන්නේ. අන්න ඒ වගේ අපි යම්කිසි ගුණයක් ප්‍රගුණ කරනකොට ඒකට ඒකට අදාළ දිසානතිය සැකසෙන්නේ දැක්මත් එක්කලා ඉලක්කයක් එක්ක පරමාර්ථයත් එක්ක. එතකොට සිහිය පුහුණු කරන්නේ කවර පරමාර්ථයකින්ද කියන බව අමතක කරලා සිහිය පවත්වන්නට ගියොත් අපට ඒ සිහිය අවබෝධය සඳහා උදව් වෙන බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ නැහැ. එනිසා අපට සිහියත් එක්කම වැඩෙන්නට ඕන මේ කය අපි සැහැල්ලු කරගන්නේ කුමකටද? සිත නීවරණයන්ගෙන් නිදහස් කරගන්න. එතකොට කායානුපස්සනාව වඩනකොට කයේ සැහැල්ලුව දැනෙනකොට කයේ සුවපහසුව දැනෙනකොට අපේ මනස ඒකත් එක්ක බද්ධ වෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්. ඒ කායික සුවපහසුවත් එක්කලා ඇලෙන ගතිය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ මේ දැක්ම තිබුණොත් මොකද්ද මේ කායික විවේකය ඇලෙන්න නෙමෙයි, බැඳෙන්න නෙමෙයි, උපාදාන කරන්න නෙමෙයි, චිත්ත විවේකයේ සඳහායි. නීවරණයන්ගෙන් සිත නිදහස් කිරීම සඳහායි කියලා ඒ කායික සැහැල්ලු බවින් නවතින්නේ නැතිව ඒක මානසික සංවර්ධනයකට සහාය කරගන්න පුළුවන් වෙන්නේ ඒ දැක්ම තියෙන කෙනෙකුට විතරයි. ඒ දැක්ම අවදි වෙනවා නම් විතරයි. ඊට පස්සේ මේ මානසික වශයෙන් අපේ මනසේ නීවරණ ධර්ම යටපත් වුනහම මේ කියන පීතිය, සුඛය, ඒව මතුවෙන්නට ගන්නවා. ඊට පස්සේ අපි එතන නවතින්නට ගන්නවා. ඒ සුවදායක ඒ සෝමනස්ස සහගත බවත් එක්කලා. ඒ චිත්ත ඒකාග්‍රතාවය. එයින් අපට ඊළඟ පියවර තියන්නට පුළුවන් වෙන්නේ මෙය හුදෙක් චිත්ත විවේකයේ සඳහා දරන ප්‍රයත්නයක් නෙවෙයි. මෙය කෙලස් ප්‍රහාණය කිරීම සඳහා. ඒ නිසා මේ ක්ලේශයන් උපදින ආකාරය අධ්‍යයනය කරන්නට ඕන පරීක්ෂා කරන්නට ඕන කෙලස් දුරු කරන විදිහ පරීක්ෂා කරන්න ඒක අභ්‍යාස කරන්න ඕන ඒ සඳහායි මේ සිත ගත සංසිඳුවා ගත්තා. එහෙම නැත්නම් එහි තෘප්තිමත්ව විඳින්නට නෙමෙයි. ඒ දැක්ම අවදි වෙන කෙනෙකුට විතරයි එය කෙලස් ප්‍රහාණය කිරීමේ විදර්ශනාවක් දක්වා මෙහෙවන්නට පුළුවන්. එතකොට දැන් සිහිය කියන එක හඳුනා ගන්නට ඕන මුලින් ඊට පස්සේ ඒ සිහියේ ඔය කියන ගුණාංග හඳුනා ගන්න. දැන් මේක සංකීර්ණයි කියලා අපිට අතහරින්නට බෑ. මොකද අතහැරලා මේක කරන්න බෑ. ඒ එතනට අවශ්‍ය ගුණාංග සංකීර්ණද නැද්ද කියන එක නෙමෙයි එතනට අවශ්‍ය ගුණය අවශ්‍යයි. ඉතින් අපි නිවන් අවබෝධ කිරීම කියන එක බොහොම සරල කාරණයක් හැටියට හඳුනාගත්තාම අපිට ඔච්චර නිකන් දඟලන්න ඕනේ නැහැනේ අර සුනීත සෝපාක වගේත් නිවන් දැක්කනම් මේ කසල බාල්දිය ඇදලා ඉඳලා ඊට පස්සේ මහාන වෙලා නිවන් දැක්කනම් අර මලමිනිය ගැට ගහලා තිබිලා ඊට පස්සේ ප්‍රශ්න ටිකක් ඇහුවහම මේ හත් අවුරුදු වයසේ රහත් වෙන්නට සමත් වුණා නම් මේ අභිධර්මයයි විදර්ශනාවයි නාම රූපයි ඕව ඔච්චර නිකන් විශ්ලේෂණය කර කර අහස පොළොව ගැට ගන්න දඟලන්නේ මොකටද අර හත් අවුරුදු වයසේ සෝවන් වුණා මේක අතහරින එකනේ තියෙන්නේ වගේ සරල ස්වරූපෙන් අපට පේනවා අවුරුදු 7 වුණාට කසල බාල්දි ඇද ඇද හිටියට එතනත්තාගේ සාංශාරික පුහුණුව මෙහෙම තමයි ඇවිත් තියෙන්නේ ඒක පුහුණු කරලා තිබෙච්ච නිසා ඒ වයසේ Taman ඉන්න ක්‍රියාව මොකක් වුණත් කර්ම වේගය කොහොම වුණත් ඒ අවබෝධය මතු කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ අවබෝධය අපි තුල මතුවෙන්නේ නැතිනම් ඒකේ හේතුව මොකද්ද? සාංශාරික පුහුණුව මදි. ඒ දැක්ම හරියට අපි හඳුනාගෙන නැහැ. ඒ දැක්ම තියුණු කරලා නැහැ. එමනම් ඒ දැක්ම අවදි කරන්න ඕන තියුණු කරන්න. ඒක තමයි අපි මේ විදර්ශනාවෙන් කරන්නේ. එතකොට ඔය කිව්වේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක නිශ්චිත කියන එක කාරණයක්. ඊළඟට විරාග නිශ්චිත කියලා කිව්වන් පස්සේ රාග කියන්නේ ඇලෙන ගතිය, ඇලෙන බැඳෙන ගතිය. ඒ රාගයත් එක්කලා තමයි ඇලෙමින් බැඳෙමින් මේවා වර්ධනය වෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් පත්‍ය වෙන්නේ. පත්‍ය වෙවි එකින් එක එකින් එක දිගින් දිගට යන්නේ. එතකොට මේක මේ ඇලෙමින් බැඳෙමින් පත්‍ය කරගනිමින් දිගින් දිගට පවත්වීම සඳහා කරන වැඩක් නෙවෙයි මේ. මේක ශ්‍රේය කරන්නට, අහෝසි කරන්න, නිමා කරන්නට, නොඇලෙන්නට දරන ප්‍රයත්නය. ඒ දැක්ම තිබුණොත් විතරයි අපට සිහිය ඒකාග්‍රතාවය නිසා ඇතිවෙන සුඛ සෝමනස්යන්හි ඇලෙන්නේ නැතිව ඉන්න ඔබට ඊළඟට නිරෝධ නිශ්චිත නිරෝධය දෙආකාරයි ශනික නිරෝධ සහ අනුත්පාද නිරෝධ ශනික නිරෝධ කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයක් තියෙනවා හටගත් සැනින් විදී යන අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දේවල් බිඳින්නට දේවල් නිරුද්ධ කරන්නට අපි දඟලන්නට ඕනේ හටගත් නාම රූප ධර්මයන් එය විසින්ම බිඳී යනවා. එයිද හැම නාම රූප ධර්මයකම අනිත්‍ය ලක්ෂණය එහිම පවතින නිසා. ඒක එහි ගුණයක් නිසා, ඒක එහි ගතියක් නිසා 아무තෙන් බිඳින්නට දඟලන්න දෙයක් නැහැ. එතකොට හටගත් හටගත් නාම රූප ධර්මයන් කිසිවක් ඉතිරි නොවි බිඳී යන ගතිය තමයි නිරෝධ ශනික නිරෝධ කියලා හඳුන්වනවා. එහි අනුත්පාද නිරෝධය කියන්නේ මොකක්ද? දැන් අර නාම රූප ධර්ම බිඳී ගියාට ආයෙත් ජනිත වෙනවා. ආයෙ ජනිත වෙන්නේ මොකෙන්ද? ඒ ආපහු ජනිත වෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා ආපහු මතුවේ. දැන් අපි අපි හිතමු පිදුරු ගොඩේ බිම්මලක් හැදෙනවා. දැන් අපි මේ බිම්මල කඩලා ගන්නවා. කඩලා ගත්තාම ආයෙත් එතන බිම්මල් හැදෙනවා. ඒ කොහොමද? අර දිලීර අපි කොහොම කඩලා ගත්තත් යම් ප්‍රමාණයක් එතන ඉතුරු වෙනවා. එතකොට හටගත්තු බිම්මල අපි කඩලා ගන්නවා. ඒකට අදාළ දිලීන කොටස් එහි තාම තියෙනවා. එහෙම නැත්නම් තව සමහර වෙලාවට අපේ මව්පිය හඳුනාගෙන තියෙනවා අර බිම්මල් ටික හොදපු වතුර ටික ගිහිල්ලා ආපහු දාන්නේ පිදුරු ගොඩට. ඉතින් දැන් ඒවා ඊට වඩා දියුණු තාක්ෂණික ක්‍රමත් එක්කලා දැන් කරන ওই මිම්මල් වවනවා එහෙම. එතකොට ඒගොල්ලෝ මේ බීජ හැටියට දාන්නේ ඒ ඒ වැඩෙන්නට පුළුවන් පසුබිමේ හදන්නේ. එතකොට හැදෙන බිම්මල කඩලා ගන්නවා. කඩලා ගත්තට මේක නිමා වෙන්නේ නැතුව ආයෙ ජනිත වෙනවා. කුමක් නිසාද? අර ඒක ජනිත වෙන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍ය ටික එතන ගොඩනගන නිසා. අන්න ඒ වගේ හටගත් නාම රූප ධර්ම බිඳී යනවා නිරුද්ධ වෙනවා හැබැයි යලි හට ගන්නට අවශ්‍ය හේතුප්‍රත්‍ය තිබුණොත් යලිත් ධර්මයක් හට ගන්නවා එයත් බිඳී යනවා යලිත් හට ගන්නවා එතකොට හටගත් හටගත් නාම රූපේ බිඳී ගියා කියලා පරම්පරාව නවතින්නේ යලි යලි හේතුප්‍රත්‍ය ගොඩ නැගෙන නිසා එවනම් ඒ හේතුප්‍රත්‍යයන් ගොඩ නැගෙන පසුබිම අහෝසි කරන්න පුළුවන් නම් විතරයි අර හට ගැනීම නවතින්නේ එතකොට තමයි අර Nirodhaය නැවත නූපදින Nirodhaයක් වෙන්නේ. අන්නේ නැවත නූපදින தත්වෙට නිරුද්ධ කිරීම තමයි අනුත්පාද Nirodhaය කියන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් නූපන් ධර්මයන් නූපදීම නිරුද්ධ කරන. උපන් ධර්මය නිරුද්ධ කරන්නට 아무තු වෙහසක් ඕනේ. ඒක ස්වභාවයෙන් නිරුද්ධ වෙනවා. අපිට වෙහසෙන්නට වෙන්නේ නූපන් ධර්මයන් නූපදී නිරුද්ධ කරන්නට. දැන් මේක පේරුකාණේ මහානායක හඳුරු උපමාවකින් දක්වනෝ පච්චසමුපාදයේදී අඹ ඇටයක් නිසා අඹ පැලයක් හැදෙනවා. අඹ පැලේ නිසා අඹ ගහක් හැදෙනවා. අඹ ගහ නිසා අඹ මලක් හැදෙනවා. අඹ මල නිසා අඹ ගෙඩියක් හැදෙනවා. අඹ ගෙඩිය නිසා අඹ ඇට හැදෙනවා. අඹ ඇට වලින් ආයෙ පැල හැදෙනවා. දැන් මේ සමස්ත ක්‍රියාවලිය එකකට එකක් ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අර අඹ ඇටය කියන තැන අනිත් ඒවත් ප්‍රත්‍ය වෙනවා. අඹ ඇටෙත් ප්‍රත්‍ය වෙනවා. හැබැයි අඹ ඇටේ යම් මූල සාධකයක්. මේ මූල සාධකය සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන්. ඒක තලලා, වේලලා, පුච්චලා, අලු කරලා අහෝසි කරන්න පුළුවන් නම්, ඒ අහෝසි කරනකොටම අඹ පැලෙත් අහෝසි වෙලා, අඹ ගහත් අහෝසි වෙලා, අඹ මලත් අහෝසි වෙලා, අඹ ගෙඩියත් අහෝසි වෙලා, ඒ අඹ ඇටත් අහෝසි වෙලා, ඒ ඇට නිසා පැලවෙන්නට අනාගතේ යම් තාක් අඹ ගස් තිබුණා නම්, ඒ සියල්ල අහෝසි වෙලා, ඒ සියල්ල තාම හටගෙන නැහැ. තාම ඉපදිලා නැහැ. ඒ උපදිච්ච නැති සියලු ධර්මයන් නැවත නූපදින ආකාරයටපත් වෙනවා අඹයට විනාශ කිරීමත් එක්ක. එතකොට හටගත් අඹ ගහ කලක් යද්දී ඒක මෝරලා දි รา පත් වෙලා ඒක කඩා වැටෙනවා. ඒකට 아무තු වෙහසක් ගන්න නැතුන ගමන් හැබැයි ඒක කඩා වැටෙනකොට ආය අඹ ගස් හැදෙන පසුබිම හැදිලා. ඒ අඹ ගහ නිරුද්ධ වුණානේ. ඒ නිසා මූලය අපට අහෝසි කරන්න පුළුවන් නම් තමයි අනුත්පාද නිරෝධයකට යන්නේ. එතකොට අපි මේ සිහිය පුහුණු කරන්නේ මොකටද? අපි මේ සමාධිය පුහුණු කරන්නේ මොකටද? අපේ ප්‍රඥාව අවදි කරන්නේ මොකටද? මම හොඳට භාවනා කළා, මට හොඳට සමාධිය වැඩෙනවා, මට වැඩි වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්, මට ප්‍රීතියක් දැනෙනවා, මට සුඛයක් දැනෙනවා කියලා ඒවා උපාදාන කරන්නට නෙමෙයි. මේ හටගන්න හටගන්න සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා தත්ත්වයට පමුණුවන්නටයි අපේ මේ වෑයම. ඒ ඒ දැක්ම ඇතුව සිහිය ඒකාග්‍රතාවේ පුහුණු කරන කෙනෙකුට පමණයි එය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට දිනු කරන්න. නිරෝධ නිසි. ඊළඟට වස්සග්ග පරිණාමය. වස්සග්ග කියලා කියන්නේ අත්හැරීම. එතකොට අපි හැමතිස්සෙම තණ්හා උපාදානය තුලින් අල්ලා ගැනීම, ඒකරාශී කිරීම, ගොනු කිරීම, ගොඩගසා ගැනීම, පවත්වා ගැනීම ක්‍රියාවලියක තමයි නිරත ඒ ක්‍රියාවලිය තුල ඉන්න තාකල් මේවා දිගින් දිගට පවතිනවා. එහෙමනම් අපේ මේ ප්‍රයත්නය මේක අල්ලාගෙන පවත්වා ගන්නට නෙමෙයි, එය අත්හැරීම සඳහායි කියන දැක්ම ඇතුව සිහිය ඒකාග්‍රතාවේ පුහුණු කළොත් තමයි ඒ සිහිය ඒ ඒකාග්‍රතාවය යථාබෝධය ලබන්නට කෙලස් ප්‍රහාණය කරන්නට අපට සහාය. දැන් එතකොට පුහුණු කරන්න තියෙන සිහිය තමයි ඔය කියන සමස්ත ගුණාංගයන්ගෙන් යුක්තවයි සිහිය වඩන්නට වෙන්නේ. ඉතින් ඕක එකපාරට කරන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි සිහිය හඳුනාගන්න. සිහිය හඳුනාගෙන ඉස්සෙල්ලාම සිහිය දියුණු කරගන්න. ඊට පස්සේ තමයි පියවරෙන් පියවර අපට පුළුවන් වෙන්නේ අවශේෂ ගති ලක්ෂණ මේකත් එක්ක මිශ්‍ර කරන්න. දැන් අපි අපි හිතමු උදාහරණයක් ඇටියට හොද්දක් හදනවා නම් ඒකට අවශ්‍ය මූලික දේවල් ව්‍යංජනයක් හදනවා නම් ඒකට අවශ්‍ය මූලික කලමනා ටික අපි ලෑස්ති කරගන්න. ඊට පස්සේ තමයි ඒකට අවශ්‍ය පොල් කිරිද, ලුණුද, මිරිස්ද, ගම් මිරිස්ද ওই ටික එකතු කරලා අපි ඒකට මිශ්‍ර කරන්නේ. ඊට පස්සේ ඒ ටික මිශ්‍ර කරනකොට තවත් මේකට ಜಾති තිබුණොත් තවත් රස වෙනවා, තවත් ගුණ වෙනවා. ඊට පස්සේ ඒවත් එකතු කරනවා, ඒවත් එකතු කරනවා. ඊට මුලින් මුලින් අපි ඔක්කොම එකට දාලා තම්බනවා. ඊට පස්සේ අපි සුදුසු වෙලාවෙදි දානවා. රසයේ ගුණය මතු කරන් ඉගෙන ගන්න. දීර්ඝ කාලයක් මේක කරද්දි තමයි අපට ඒකේ නියම ප්‍රමිතිය, නියම తত্ত্বය, රසයේ ගුණය මතු වෙන හැටියට ඒ ව්‍යංජනය සකසන්නට ඒ කෞශල්‍ය දියුණු වෙන්නේ. ඉතින් ඒ වගේ මූලික කරුණු ඉගෙනගෙන ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරන්නට එතකොට අපි ආනාපාන සතිය දැන් කායानुපස්සනාව වඩන කෙනා මූලික වශයෙන් ආස්වාස ප්‍රස්වාස මාත්‍රය හරියට ස්පර්ශ කරන්නට මනස පුහුණු කරන්න දැන් අර පසුගිය මාසෙත් අපි කතා කරනකොට සමහරු කියපු කාරණයක් තමයි සමහරුන්ට ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට නැහැ දැනෙන්නේ දැන් ඉතින් ආස්වාස ප්‍රස්වාසයක් දැනෙන්නේ නැත්නම් පීති පරිසංවේදී ඒකේ පීතිය හොයන්න ඒකේ සුඛය හොයන්න ඒකේ දීර්ඝ බව කෙටි බව කොහේ හොයන්නේ මේක හුස්ම වැටෙන එකවත් තේරෙන්නේ නැත්තම්. ඒ නිසා පළමු පියවර ආස්වාස ප්‍රස්වාස පිළිබඳව අවධානය පුහුණු කිරීම. අපට දැනෙන මට්ටමට සකසා ගැනීම. ඊට පස්සේ ඒකේ දික් බව, කෙටි බව, සංසිඳන බව අපි අධ්‍යයනය කරා. ඊටත් පස්සේ ඒකේ සුඛ වේදනා, සෝමනස්ස වේදනා ආදී පිළිබඳව අපි සැලකිලිමත්. ඊටත් පස්සේ තමයි ඒක අරමුණු කරන සිතේ ස්වરૂපය අපි අධ්‍යයනය කරන්නේ. ඊටත් පස්සේ තමයි එහි අනිච්චානුපස්සී නිරෝධානුපස්සී ආදී වශයෙන් එහි ධර්මතා අපි ප්‍රත්‍යවේක්ෂා එහෙම තමයි අනුපිළිවෙලින් වර්ධනය කරගත යුත්තේ. ඉතින් ඒ නිසා දැන් මේ කාරණා අලුතෙන් සම්බන්ධ වෙන හෝ අලුතෙන් අහන කෙනෙකුට අර ගැටලුව මතුවෙන්න පුළුවන්. ඇයි මේවා මේ තරම් සංකීර්ණ කරගන්න? ඔච්චර සංකීර්ණ කරගන්න ඕනද අපිට නිවන් දකින්න? ඊට වඩා සරල විදිහට සිහිය පිහිටුවා ගත්තාම ඇති නේද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ සිහිය පිහිටුවා ගැනීම කියන එක කවර අර්ථයකින්ද කළ යුත්තේ කවර දිශාවටද මෙහි කියන එක තමයි මේ විදර්ශනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. එතකොට දැන් මෙතන පළමු කාරණේ අපි කිව්වා ඒ කියන්නේ වේදනානුපස්සනාව සම්බන්ධව ආස්වාස ප්‍රස්වාදයේදී දේශනා කරන පළමු කාරණේ මොකද්ද? පීති පටිසංවේදී අස්ස සිස්සාමීති පස්ස සිස්සාමී. එතකොට ප්‍රීතිය හඳුනා ගනිමින් පටිසංවේදී කියලා කියන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එය ස්පර්ශ කරමින් එය වටහා ගනිමින් ඒ පිළිබඳව සංවේදී වෙමින් ආස්වාස ප්‍රස්වාස කරන එතකොට ආස්වාස කරද්දිත් ප්‍රස්වාස කරද්දිත් වායෝ ධාරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තමයි පූර්ණ අවධානය පවතින්නේ. ඒ අවධානයේ පවතින අතරතුරේ Tamanගේ සිතට ඒ ක්‍රියාවලිය නිසා දැනෙන විඳීම ඒක ගැනත් අවධානය පවත්වන්නට මනස පුහුණු කරනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති සුඛ පටිසංවේදී කියලා කියන්නේ සුඛ කියන්නේ සැපය දැන් මොකද්ද පීති සුඛ කියන දෙකේ වෙනස අන්න කායික වශයෙන් අපට දැනෙන සුව පහසුව අපි සුඛ කියන නමින් හඳුනනවා වේදනාවේ ස්වરૂප තුනක් හෝ සමහර තැනක පහක් බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට තුනක් හැටියට දේශනා කරන තැන්වල සුඛ දුක්ඛ උපේක්ඛා. පහක් හැටියට දේශනා කරන තැන්වල සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස. ඒ සෝමනස්ස දෝමනස්ස කියලා කිව්වේ සුඛයෙහිම මානසික වශයෙන් දැනෙන ගුණය. තමයි සෝමනස්ස කියලා කිව්වේ. දුක්ඛයෙහිම මානසික වශයෙන් අපි විඳින ස්වરૂපය තමයි දෝමනස්ස කියන්නේ. ඒක කායික වශයෙන් විඳින දැනෙන ස්වභාවය තමයි කය ඔස්සේ ඒ ස්පර්ශය අපි විඳ ගන්නා ස්වરૂපය තමයි සුඛ දුක්ඛ කියලා මේ බෙදා වෙන් කරන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රගුණ කරනකොට කායික වශයෙන් අපට අර අනිත් වෙලාවට නැති යම්කිසි සුවදායක බවක් පහසු බවක් ප්‍රණීත බවක් අපට දැනෙන්නට පටන් ගන්නවා. එතකොට එහෙම දැනෙනවා කියන බව අවධානයට ගන්න ඕන. දැන් ඇයිද මේවා මෙහෙම වෙන වෙනම අවධානයට ගන්නෙ? එහෙම අවධානයට ගත්තේ නැතිනම් අපිට අර ඊළඟ වැඩ ටික කරන්න බෑ. මොකද ඊළඟ වැඩ ටික දැන් මේවා ප්‍රීතිය සුඛය දැනෙනවා කියලා අපි දැනගත්තත් නොදැනගත්තත් අවධානයෙන් හිටියත් නැතත් සුඛය දැනෙනකොට ප්‍රීතිය දැනෙනකොට අපි නොදැනුවත්වම ඒකත් එක්කලා බැඳෙනවා, තෘෂ්ණාව ඇති වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක අපි දන්නවද නැද්ද කියන කතාවක් නෑ. බය වෙන්නට අදාළ කාරණේ මතුවෙනකොට අපි තැති ගන්නවා. ඒක මම දැනගෙනද තැති ගන්නෙ නැතුවද තැති ගන්නෙ? ඒක ඒව අදාළ නැහැ. මොකද මෙතන ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් නෙමෙයි සත්වයෙක් නෙමෙයි නාම රූප ධර්ම අදාළ සාධක මත වෙනකොට අදාළ ඵලය මත වෙනවා කුපිත වෙන්නට අදාළ කරුණ මත වෙනකොට කෝපය මත වෙනවා ඒක ගැන මම දන්නවද නැද්ද ඒව අදාළ නැහැ රාගය මත වෙන්නට අදාළ කරුණ මත වෙනකොට රාගය මත ඒක මම දැනගෙනද නැතුව ඒක අදාළ නැහැ එතකොට ඒ නිසා අපි මුලින් හඳුනගන්න ඕන දැන් මෙන්න මේ වගේ දෙයක් සිදු වෙමින් පවතිනවා මේ ආස්වාස ප්‍රස්වාසය හා ප්‍රතිබද්ධව ඒක ගැන අවධානය පවත්වනකොට ඒක දගෙන සිහිය පවත්වනකොට දැන් ඔන්න මගේ කය සංසිඳමින් පවතිනවා ආස්වාස ප්‍රස්වාසය සංසිඳමින් පවතිනවා ඒ නිසා දැන් මට කායික සුව පහසුවක් දැනෙමින් පවතිනවා ඒ අනුව මට යම්කිසි චිත්ත සෝමනස්සයක් ප්‍රීතියක් දැනෙමින් පවතිනවා මේවා ගැන අවදියෙන් හිටියොත් විතරයි ඒ සම්බන්ධව තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැතිව ඉදිරි පියවරට යන්නට පුළුවන් ඒ නිසා දැන් මේ තාම කතා කරන්නේ සතිපට්ඨානයම තමයි. ඒ සතිපට්ඨානයෙන් අර එක් කරුණකට සීමා වෙන්නේ නැතිව එහි ඒ තුල පවතින තවත් ගුණාංග ගැන අවධානය යොමු කරනවා. අන්න ඒ විදිහට අපේ සිහිය පුළුල් කරන්න පුළුල් කරන්න තමයි අර කියන ප්‍රභාව, අර කියන දැක්ම, ඒ කියන ප්‍රඥාව, ඒ කියන හේතුඵල සම්බන්ධතාවය අපිට හරියට ප්‍රකට කරගන්නට පුළුවන්. එතකොට දෙවැනි අවස්ථාව කායික වශයෙන් විඳින සුඛදායක බව පළවෙනි අවස්ථාව මානසික වශයෙන් විඳින සෝමනස්ස සහගත ස්වરૂපය. එතකොට ওই දෙකම අපි වෙනම සිත ගැන අවධානය යොමු කරනව නෙමෙයි ආස්වාස ප්‍රස්වාසය තමයි අපේ අවධානය යොමු කරන ප්‍රධාන කාරණය මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කිරීමේ ක්‍රියාවලියේදී එහි අතුරු කාරණා හැටියට මතුවෙන මේ කරුණු ගැනත් අවධානය පවත්වාගෙනම අපේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය ඒක හරියට උදාහරණයක් ඇටියට කියනවා නම් දැන් ඔන්න අපි රියපද වාගෙන යනවා. රියපද වාගෙන යාම පිළිබඳව අපිට පූර්ණ අවධානය තියෙන්නට ඕනේ. වාහනේ අවශ්‍ය කොටස් ටික හසුරුවා ගන්න. ඒ අවශ්‍ය කොටස් ටික හසුරුවා ගන්නකොට දැන් අපිට යන පාර ගැන අවධානය තියෙනවා. දැන් මේක කාලයක් පුරුදු වෙනකොට අපිට ඕන නම් ඒකේ ධර්ම දේශනාවක් දාගෙන හරි සින්දුවක් දාගෙන හරි ඒකත් අහමින් වියපදවන්න පුළුවන්. දැන් පාරත් පේනවා වාහනේ අංගෝපාංග ටික හසුරුවන හැටි ඒකත් කිසි ගැටලුවක් නැතුව අපි හසුරුවනවා. බ්‍රේක් එක පා ගන්න ඕන තැන බ්‍රේක් එකත් පාගනවා. වේගය වැඩි කරන්න ඕන තැන වේගයත් වැඩි කරනවා. හැබැයි අර සින්දුව හරි දරු ධර්ම දේශනා හරි ඒකත් අපි පැහැදිලිව අහගෙන යනවා. ඊට පස්සේ තවත් අපි මේක පුරුදු පුහුණු කළොත් අපිට වටපිටාවේ තියෙන දේවලුත් හොඳින් අවධානයට ගන්නට පුළුවන්. ඒතර පසු උනේ මොනවද? ගෙයක්ද, දොරක්ද, ගස් කොළන්ද, පුද්ගලයෝද, අන්න අසවල අසවල් බෝඩ් එක පහුණා, මෙහවල් ස්ථානේ දැන් කොයි හරියද ඉන්නේ කියලා ඇහුවොත් එකවරම ඕනනම් කියන්න පුළුවන් මේ අහවල් ප්‍රදේශයේ ඉන්නේ. දැන් සමහරුන්ට වාහනේ යනකොට දැන් කොයි හරියද ඉන්නේ කියලා ඇහුවොත් එහෙම තක්කුණුක් වෙලා වටපිට බලනවා දැන් මේ කොහෙද ඉන්නේ. ඒකට මෙච්චරලා ගිහින් තියෙනවා නිනව් නැහැ කොහෙද යන්නේ. පාර තියෙන නිසා යනවා. අවසාන ඉලක්කයත් එක්කලා යනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් දැන් අද කාලේ තියෙන හැටියට මැප් එක දාගෙන ඒක දිහා බලාගෙන යනවා. හැබැයි එකපාරට ඇහුවොත් එහෙම දැන් කොහෙද ඉන්නේ කියලා මොකක්වත් නිනව් නැහැ. ඇයි ඒ? අර සිහිය හරියට පවත්වා ගන්නට පුරුදු වෙලා නැහැ ඒ කාර්ය සම්බන්ධ. දැන් ඔය කියන සිහිය පැවැත්තුවා කියලා අපිට ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. හැබැයි ඔය විදිහට සිහිය පැවැත්වීමත් අපිට නිවන් දකින්න සිහිය දියුණු කරගන්නට සහාය වෙනවා. සිහිය කියන්නේ මොකක්ද කියලා මූලික වශයෙන් හඳුනාගෙන ඉන්න ඕනනේ නිවනට අදාළ සිහිය පුහුණු කරන්න. ඉතින් ඒ නිසා අපිට එක වැඩක් විතරක් කරන්නට පුළුවන් බව දැන් දීර්ඝ කාලයක් මමත් හිතාගෙන හිටියේ අනිත් පැඩ නවත්තලා එක වැඩක් ගැන විතරක් අවධානය යොමු කරගෙන ඒක විතරක් කරන එක තමයි සිහිය කියන්නේ. එහෙම තමයි මාත් ඉස්සර හිතාගෙන ඉතින් ඒ නිසා මම ගොඩාක් මගේ ජීවිතයේ දේවල් මම විසින්ම ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒ දෙක තුනක් එක කොහොම කරන්න බෑ. ඕකෙන් නිකන් මනස අවුල් වෙනවා. ඒකෙන් අපේ සිහිය අවුල් වෙනවා. අපි සිහිය පවත්වාගෙන ඕන මේවා කරන්න. වැඩ අඩු වෙන්න ඕන. එකක් තෝරගන්න ඕන. ඒකෙන් තමයි භාවනා දියුනේ. ඒ නිසා අපි අවසානයේ මමත්වයත් එක්කලා අපට අදාළ ආකෘතියක් ගොඩනගා ගන්නවා. මම නම් මෙහෙමයි. මම නම් සිහිය පවත්වන කෙනෙක්. මම නම් ওই වැඩි වැඩ පටලවා ගන්න. මම නම් ওই සංකීර්ණ කරගන්නේ නැහැ. අන්න එහෙම අවසානයේ අර නිවන සඳහා අවශ්‍යයි කියලා හිතෙන ගුණයත් ඊට පස්සේ අපි උපාදාන කරගෙන ඒක මමත්වයේ කොටසක් බවට පත් කරගෙන ඊට පස්සේ ඒ තුල ආකෘතිගත වෙලා වර්ධනය කරන්න උත්සාහ. ඉතින් එහෙම පුරුදු වෙච්ච මානසික தත්ත්වය මට අදටත් 100%ක් ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙම දීර්ඝ කාලයක් එහෙම හිතලා එහෙම කල්පනා කරලා එහෙම ආකෘතිගත වීම ඒ ඒ ඒ ප්‍රශ්නෙන් තවමත් ගැලවෙන්න අමාරුයි. ඒ කියන්නේ තවමත් ස්වභාවිකව මගේ මනස කැමති වෙන්නේ මම යන්නේ අර ওই වැඩි වැඩ ඕනේ නිකන් ඒව පැත්තකින් තියලා අර අඩු වෙන් කරගත්තු එකක් මම තෝරගත්තු එකක් මම කැමති එකක් ඒකත් එක්කලා සැහැල්ලුවෙන් වැඩ කරන්න තියෙනවා නම් ඒකට තමයි මම ප්‍රිය ඒ හුදෙක් රුචිකත්වය නිසා විතරක් නෙමෙයි දිගු කලක් මං හිතුවා ඒක තමයි නිවන් මඟ කියන්නේ. හැබැයි මේවා පුහුණු කරගෙන යනකොට අපිට ප්‍රායෝගිකව තේරෙනවා එහෙම විතරක් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉතින් ඒත් එක්කලා අනිත් ඇහෙමේවා අනිත් දැනෙමේවා. ඉතින් ඒවට මොකද කරන්නේ? එතකොට දැන් මේ ප්‍රායෝගික ලෝකයේ අපිට අර විද්‍යාගාරයක පරීක්ෂණ කරනවා වගේ අනිත් ඔක්කොම සාධක පාලනය කරලා අපට ඕන සාධක දෙක තුනක් විතරක් මතු කරගෙන අපිට ලෝකේ කටයුතු කරන්න පුළුවන්. එහෙනම් ඉතින් කනත් වහගෙන, නහයත් වහගෙන, කටත් වහගෙන විතරක්ද අපි ඇහෙන් බලන්නේ? නෑ ඇහෙන් බලනකොට කනත් ඇහෙනවා. එතකොට නහයටත් දේවල් දැනෙනවා. ඒ අස හිතත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔක්කොම සක්‍රිය වෙනවා. අතිශය වේගවත්. ඉතින් අපිට මේ යථාර්ථය හඳුනා ගන්නටයි පුහුණු වෙන්න වෙන්නේ. ඒක සංකීර්ණයි, ඒක ඒක වැඩි එච්චර, ඔහොම කරන්නේ කොහොම? එහෙම කියලා හරියන්නේ නැහැ. අපට අපේ සිහිය ඒ මට්ටමට අනුක්‍රමයෙන් පුහුණු කරන්නට වෙනවා. එහෙම නැති වුණොත් අර සංකීර්ණත්වය තුල අපි මුලා වෙනවා, පැටලෙනවා, එහි ස්වરૂපය හඳුනා ගන්නට බැරි වෙනවා. ඒ නිසා මේ භාවනා කාර්යයට යොමු වීලා අපි භාවනාව ප්‍රගුණ කරද්දිත් සමහර වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කයට පරිබාහිර සංකල්පවල හිර වෙනවා. ඒ බඳු ආකෘති අප විසින්ම හදාගන්න. මේ භාවනාව සම්බන්ධව එහෙම අපි අප විසින් හදාගත්තු වැරදි ආකෘති හරියට තියෙනවා. අපි අර මුලිනුත් සිහිපත් කළේ භාවනා කරන්න වාඩි වෙන්නම ඕන. එතකොට කොන්ද කෙලින් තියෙන්නටම ඕන, අතක් උඩ අතක් තියෙන්නට ඕන, ඇස් පියා ගන්නටම ඕන. ඒ අපි හදාගත්තු ආකෘති. ඒතර බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය සම්බන්ධව ඉරියව්ව දේශනා කරනවා. මොකද ආනාපාන සතියදී ඒක සාධකයක් නේ. ඒක අවශ්‍යතාවයක්. අනිත් හැම භාවනාවකදී මේක අවශ්‍යයි කියලා නියමයක් නැහැ. එතකොට අර සාධකයේ තියෙනවා නම් විතරයි ආනාපාන සතිය කරන්න පුළුවන් කියලා. එහෙම නියමයකුත් නැහැ. ඒ ප්‍රසස්ත සාධකය ඒක වඩා වැදගත් සාධකය ඒකත් එක්ක අපිට මේක කරන්න පුළුවන් නම් වඩා ප්‍රශස්තයි. එහෙම බැරි නම් තියෙන විදිහට පුළුවන් විදිහට දේවල් කරගෙන යන්නට වෙයන්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමිස. දැන් මේක ඇහෙනකොටම නිකන් අපිට හිතෙන්නේ මෙතන වේදනාව ගැන කාරණයක් නැහැනේ. චිත්ත සංඛාර කියලා කියන්නේ චිත්ත සංස්කාරය පිළිබඳව සංවේදීව ආස්වාස ප්‍රස්වාස කරනවා. මොකද්ද චිත්ත සංස්කාරය කියන්නේ කිව්වා කියලා විග්‍රහ කරගත්තොත් තමයි අපිට මෙතන වේදනානුපස්සනාවයි තියෙන්නේ කියන එක වැටහෙන්නේ. මොකද්ද චිත්ත සංකාරය කියන්නේ? සංඥා වේදනා. සංඥා වේදනා දෙකයි සිත ජනිත කරන සිතේ සිත සක්‍රිය කරන මූලික සාධක දෙක. එතකොට සංඥා වේදිත නිරෝධය සංඥා සහ වේදනා දෙක නිරුද්ධ කළාම එතනින් එහාට සිත නිෂ්ක්‍රීයයි. ඊළඟට අසඤ්ඤ තලය අසඤ්ඤ තලයේ සංඥා නිරුද්ධ කරපු ගම එතනින් එහාට සිත නිෂ්ක්‍රීයයි. එතකොට සංඥා වේදනා දෙක සක්‍රියව පවතින තාක්කල් විතරයි සිතෙහි ක්‍රියාකාරීත්වය පවතින්නේ. ඒ නිසා සංඥා වේදනා දෙක චිත්ත සංඛාර සිත ජනිත කරන සිත නඩත්තු කරන සිත පවත්වන මූල සාධක දෙක. එතකොට චිත්ත සංඛාර පටිසංවේදී කියලා කියන්නේ සිත සක්‍රිය කරන ඒ සංඥා වේදනා පිළිබඳව අවධානය යොමු කරමින් ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය පවත්වා එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය තියෙන්නද? ඒකෙන් ගැලවෙන්නේ නැහැ. හැබැයි ඒ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය අරමුණු කරන සිත තියනවනේ. අන්නේ සිතේ ගති ලක්ෂණත් අධ්‍යයනය කරමිනුයි මේක. දැන් පින්නතුන්ට වැටහෙනවද? අර මුල්ම දවස්වල මම කිව්වා සිහිය කියන්නේ හුදෙක් අරමුණ ගැන බලා ඉන්න එක විතරක් නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්න ඕන? අරමුණ ගැනත් ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත ගැනත් දෙකම ගැන අවධානය තියාගන්න ඕන කියලා අපි කිව්වා. අන්නේ මේ හේතුව නිසායි. ඒ අරමුණ ගැන සිත ගැන දෙකම ගැන අවධානය නැතිනම් අපිට විදර්ශනාවක් වඩන්න බෑ. ඒ සිහිය විදර්ශනාවකට උදව් වෙන්නේ නැහැ. අර යම්කිසි ඒකාග්‍රතාවයකට සංහිඳියාවකට අපට උදව් වෙන්න පුළුවන්. ඒ නිසා විදර්ශනාව පුහුණු කරන කෙනෙක් සිහිය ප්‍රගුණ කිරීමේදී වෑයම් කරන්නට ඕන අරමුණ ගැන අවධානය වගේම ඒ අරමුණ අරමුණු කරන්නා වූ සිත ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතන. දැන් ඊයේ ධර්ම සාකච්ඡාවේදී තව ප්‍රශ්නයක් මතු කළා ඒ විදිහට දැන් අපි මේ ලෝකේ තියෙන ඔක්කොම ගැන ඔය පටලවාගෙන දඟලන්න ඕනේ නිවනට අදාළ කාරණා විතරක් අපි දැනගත්තාම ඇති. ඒක තර්කානුකූලයි. හැබැයි ආ එතකොට එතුමා කිව්ව කාරණේ තමයි අපි මේ ආයතන ටික ගැන සැලකිලිමත් වුනහම ඇත්ත මේ ලෝකේ තියෙන ඔක්කොම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මං අහුවා ආයතන වලට අමතරව ලෝකේ තව මොනවද තියෙන්නේ? චක්කු, රූප, සෝත, සද්ද, ධාන, ගන්ධ, જીවහා රස, කාය පොට්ටබ්බ, චිත්ත ධම්ම. ওই තමතර තව මොනවද ලෝකේ තියෙන්නේ? බුදුහාර දේශනා කරන ඔච්චරයි සමස්ත ලෝකය. එතකොට මේ ලෝකේ ඔක්කොම ඕන්නේ ආයතන ගැන අවධානය පවත්වන්න කියන කියනකොට මොකක්ද මේ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම ආයතන කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන නැති භවයේ ප්‍රශ්න. එතකොට ඒ විදිහට අපි සමහරට ධර්මා ධර්මකාරණා තුලින්ම අපි ආකෘතිගත වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ ඉර හඳ හැදිච්ච හැටි ඔක්කොම අපි දැනගන්න ඕන නිවන් දකින්න කියන එක නෙමෙයි. අපේ මනස හා සම්බන්ධ වෙන කාරණා වලින් සිත නිදහස් කරගන්න නම් ඒ කරුණු කොහොමද සක්‍රිය වෙන්නේ කියන එක ගැන දැනගන්නට ඕනේ. තේරුණාද ඒ කියන දේ? අපිට බුදුහාමුදුරුව අවබෝධ කළ ඔක්කොම අවබෝධ කරන්න ඕන නිවන් දකින්න කියලා නියමයක් නැහැ. හැබැයි මගේ මනස පිටසක්වල ගැනම උනන්දු වෙනවා නම් පිටසක්වල ගැනම හොයන්න කුතුහලය තියෙනවා නම් මට නිවන් දකින්නට ඒ පිටසක්වල පිළිබඳ සංකල්පයෙන් මගේ හිත මුදව ගන්නට ඕන. මුදව ගන්නට නම් ඉතින් ඒකත් එක්ක පැටලිලා තියෙන්නේ ඇයිද කියලා හොයාගෙන මොකද්ද පිටසක්වල කියන්නේ කියලා අධ්‍යයනය කරන්න වෙනවා. ඒකේ තියෙන નિસર્ગ බව හඳුනාගන්න. මට පිටසක්වල පිළිබඳව අමාරුවක් නැත්තම් මට ඒ ගැන හොයන්න ඕනේ නිවන් දකින්න. තේරුණාද කියන කාරණේ? ඒතර අපේ මනස මොකක් එක්කද බද්ධ වෙලා තියෙන්නේ? අපේ ඇස, අපේ කන, අපේ නාසය ඔව් ලෝකයේත් එක. එතකොට එක් එක්කෙනාගේ ලෝකය පෞද්ගලිකයි. Tamanට අනන්‍යයි. ඒ Taman පැටලිලා ඉන්න තැනින් Taman ලෙහෙන්නට ඕන. ඒක හැමෝගෙම එක වගේ නෙමෙයි. එතකොට ඒ ඒ ප්‍රමාණයට තමන් පැටලිලා ඉන්නවා නම් ඒ පැටලිලා ඉන්න ඉන්න තැනින් ලෙහා ගන්නට ඒ ඒ කාරණේ පිළිබඳව අපි සිහිය පවත්වන්නට සිද්ධ වෙනවා. එතනදී සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද? එතනදී බාහිර ක්‍රියාවලියේ සමස්තය අපට විග්‍රහ කරගන්න බැරි වුණාට ඒ බාහිර ආයතනය සහ අභ්‍යන්තර ආයතනය කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වීමේදී කොහොමද බාහිර ආයතනය සම්බන්ධව ආධ්‍යාත්මික ආයතනය ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ බාහිර ආයතන නිසා ඇතුලේ මොකද්ද සිද්ධ වෙන පරිවර්තනය? අරුබුදය. එතකොට දැන් මේක හඳුනාගන්නේ නැතිව අපිට මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය අන්‍යෝන්‍ය බන්ධනේ ලෙහන්න බෑ. ඉතින් ඒක ලෙහන්න ඕන නම් ඒ බාහිර ආයතනයේ ක්‍රියාකාරීත්වය 100ට 100ක් හඳුනා ගන්න පුළුවන් උනත් බැරි උනත් ආධ්‍යාත්මික ආයතනය තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක අපිට වටහා ගන්න වෙනවා. ඒ නිසා ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසය ගැන තමයි අපි බලන්නේ. ඒ බැලුවා වුණාට ඒකට සිත ප්‍රතික්‍රියා දක්වන විදිහ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන සිත ජනිත වෙන විදිහ අර සංඥා සංඛාර දෙක දැන් ආනාපාන සතිය සම්බන්ධ වූ සිතක් උපදින්නට නම් ආස්වාස ප්‍රස්වාසයේ සංඥාව ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඒකනේ අර පහුගිය මාසේ සමහරුකේ මට ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ කියලා දැනෙන්නේ නැත්නම් ඒක සම්බන්ධව හිත පහළ වෙන්නේ නැහැ. එතකොට ආනාපාන සතිය දැනෙන්නේ නැත්නම් ඒකේ තේරුම මොකද්ද? ආනාපාන සතිය අරමුණු කිරීමෙන් සිත පහළ වෙන්න. සිත පහළ වෙන්න නම් ආනා ආස්වාසය හෝ ප්‍රස්වාසය පිළිබඳ සංඥාව ගන්න පුළුවන් වෙනවා. ඒ ආස්වාසය සහ ප්‍රස්වාසය කියන වායු ධාරාව ක්‍රියාත්මක වීමේ සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ඛා හෝ යම් වේදනාවක් දැනෙන්නට ඕන. ඒ සංඥා වේදනා දෙක ග්‍රහණය කරමින් තමයි ඊට අදාළ කාය විඥානය පහළ වෙන්නේ. එතකොට ඒ කාය විඥාණයෙන් තමයි ආස්වාස ප්‍රස්වාසය දැනගන්නේ. ඉතින් දැනගන්නට ක්‍රියාත්මක වෙන සිත සක්‍රිය වෙන්නට නම් ඒහා සම්බන්ධව අරමුණ හා සම්බන්ධ සංඥා වේදනාව මතුවලා තියෙනවා. ඉතින් අන්නේ ක්‍රියාවලිය විග්‍රහ කරගනිමින් ඒ පිළිබඳව දැක්ම ඒ පිළිබඳ සංවේදී බව ඇතිව ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය පවත්වන්න. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිත සික්ඛති පස්ස සිස්සාමිත සික්ඛති පස්සම්භයං කියලා කිව්වේ සංසිඳවනවා කොමක්ද දැන් ඉස්සල්ලා කිව්වේ උඩදී කිව්වේ පස්සම්භයං කාය සංඛාර ආස්වාස ප්‍රස්වාස කය සංසිඳවමි මෙතන කියන්නේ පස්සම්භයං චිත්ත සංඛාර දැන් අපිට මුල් අවස්ථාවේදී දැනෙනවා ආස්වාස ප්‍රස්වාස වායු ධාරාව ටිකෙන් ටික සංසිඳන ආකාරය. ඒකේ රළු ගතිය සංසිඳලා සූක්ෂම වෙන ආකාරය. ඊට පස්සේ අපිට දැනෙන්න ගන්නවා සිත බොහොම රළු විදිහට ක්‍රියාත්මක වුණා රළු විදිහට අරමුණ ගත්තා හැබැයි දැන් ටිකෙන් ටික මේ ආනාපාන සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අර චිත්ත සංස්කාරයක් ටිකෙන් ටික සංසිඳෙනවා ඒ කියන්නේ සිතේ යම්කිසි සෞම්‍ය ගතියක් සිතේ යම්කිසි සංසිඳුණු ගතියක් සිතේ රළු බව අඩු ගතියක් සෞම්‍ය ගතියක් සැහැල්ලු ගතියක් අපිට ටිකෙන් ටික දැනෙන්න ගන්න. ඒතර කායික සංහිඳියාව වගේම චිත්ත සංහිඳියාවක් අපිට දැනෙන්නට. ඒ බව අවධානයට ගනිමින් ඒ ගැන සංවේදී වෙමින් ආනාපාන සතිය පුහුණු එතකොට ඔය දැන් අපි අද කතා කළේ දෙවෙනි කොටස. ඒ කියන්නේ කායानुපස්සනාවේ ප්‍රථම කොටස වන ආනාපාන සතියේ දෙවෙනි කොටස වන වේදනානුපස්සනාව සම්බන්ධව දක්වන ආනාපාන සති කාර්ය. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනයි මේ කතා කරන්නේ. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳවයි සිහිය පැවැත්වීම ගැන කතා කරන්නේ. ඒ ආස්වාස ප්‍රස්වාසය ප්‍රගුණ කරද්දී ඒ පිළිබඳව සිහිය පවත්වද්දී අපි කොහොමද ඒහා බැඳුණු සිත විසින් හඳුනා ගන්නා වේදනා ලක්ෂණය ප්‍රකට කර ගනිමින් ඒ ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය පවත්වනවා. ඉතින් එහෙමනම් දැන් පැයක් පමණ ගත වුණා. අපි ඊළඟ කොටස ඊළඟ මාසේ කතා බහ කරමු. ආනාපාන සතියේ චිත්තානුපස්සනා කොටස සහ කාල වේලාව තිබුණොත් ධර්මානුපස්සනා කොටසත් අපිට කතා කරලා නිම කරන්න පුළුවන් ඊළඟට ඉරියාපත මනසිකාරය ඔහොම කායानुපස්සනාවේ කොටස් ටික අපි අනුපිළිවෙලින් සාකච්ඡා කරගෙන යනවා ඊට පස්සේ තමයි වේදනානුපස්සනා සතිපට්ඨානෙ පටන් ගන්න. දැන් මේ කායानुපස්සනාව ඇතුළෙම වේදනානුපස්සනාව කතා කරන්න ඕන උනේ ඇයිද? ආනාපාන සතියේ වේදනා ලක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණය පැහැදිලි කරගන්නයි. හොඳයි එහෙමනම් මේ අසුද්ධහම් කරුණු සිහිය වඩාත් ප්‍රගුණ කරගෙන ඒ සිහිය වඩාත් සියුම් කරමින් ප්‍රඥාව උපදින ආකාරයට විදර්ශනා සංප්‍රයුක්තව සිහිය ප්‍රගුණ කිරීම සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරා.